කුරුමුන් තියබෑමී හුනා දේ තෙරේග මීහකුණු බෑකමෙ කොෆියා එකම් මාෆ් කුරියස් الله سبحانه وتعالى gina ginain maafu kurawwa kuladunwanta raskalaange mi ayatuka allah subhanahu wa ta'ala ikalaangeya අෆු කුරබුන් සාබිත වගෙන් වාක්න බයන් කරවි සිෆා ෆුලෙන් ඇයි අදි කුලදුම් මන්තකම් සාබිත කුරබෑ ෆිය කනාය හගීගතුග මේ මාෆ් කුරුමුගේ එම්මෙ ෆුරිහම සිෆා ෆුලු එකලාංගෙන් ලිබෝඩගෙන් වනේ එයි කුලදුම් මන්ත වෙරි උමා එකුග මාෆ් කරබු හයිගතුග මීහකුවස් ඒන මීහකා දේතරේග කමක් කමෙක්ග රුලියස් කමුග වානම අදි ඒ රුලි එමිහාගේ මච්ච තම්ෆීස් කුරුමුගේ බාර එන ලිවිගම් බා හාලු එන එමිහා මාෆ් කොෆියා ඒ හකිකතුම මාෆ් කරමකි ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් කුරවාෆවේ මීහකු මීහකු දෙක රුලියස් ඒ රුලි එනගේ මච්ච තම්ෆීස් කුරුමුගේ කුලදානකන් ලිවිගම් බා හාලුග එන මාෆ් කොෆියා ගියාමෙත් දුහක අල්ලාහ් සුබ්හානහු වතාලා එන ඉක්තියාර දෙවවානේ හූරන් ලීනුගේ තරෙන් එන බේනු අං හෙනකු ඉක්තියාර කරනවා අල්ලාහ් සුබ්හාන තාලා ඉක්තියාර දෙබ්බා හකීගතුගම් මේ මාෆ් කරවමුග ෆුරිහම සිෆයකි එයි කුලදානකන් ලිබිගම් වමා එකුග මාෆ් කරවා එයි අල්ලාහ් සුබ්හාන තාලා මේ සිෆෆුලුග එම්ම ෆුරිහම සිෆෆුලු ලිබිවඩිගම් මනි එයි එකනාගේ කුලදුමන්ත එවඩිගම් වමා එකුග එකනාගේ අලුතකුන්නම් මාෆ් කරවා මිතාංග බය විදවවරි ෆිරකාත එමීහුම් එබුණනි අල්ලාහ් සුබ්හානහු වතාලා හගීගතුගම් ඉදී දසිෆෆුලු ලිබිවඩිගම් නුවේ අෆූ අල්ලාහ් වයිකුරණී කලාංගෙයි අෆූ කුරබ් වරස් කලාංගෙ එමිහම් පුර එමිහම් පුනාගතුග අස්ලු අෆූ කුරබුමෙන් නෝ එයි එයි අෆූ කුරබුමන් ඉරාදා කුරබු එයි වරග්ගින ජමාඅත් කබූල් කුර ඉරාදා කුරබුන් කලාංගෙ සාබිත වෙන වාක එසිෆෆුල ඉරාදා කුරබු මිසිෆෆුල අෂරිය කීදාගෙ මෙහම සාබිත කුර අල්ලාහ් ඉරාදා කුරබු එමිහම් පුනාගතුග එකනාංගෙ අෆූ කුරබ්වනි කියනුම් අෆූ කුරබුමන් ඉරාදා කුරබු أي باي بدور فرقات أي معتزلة عنا جهمية فدا بدور فرقات أمي هم بناغتك الله كصفة فلتها كي مخلوق الله كصفة فلتها كي مخلوق الله سبحانه وتعالى كانت تنهدواني عفو كربون بس هدواني අදි එහෙන එහෙන් සිෆා ෆුරුතම් වෙස් හද්දවන අර්ථකුන්ගේ තෙරේ එකනාගේ කන් කුරබණේ කියනෝ එකන් හද්දවන යකදා එයි මෙහි මුනාගතු ගම ඉන්සානුන් ෆද මහලුගෙන් එයි අෆු කුරබුන් වෙස් උලදුම් වන්තකම් වෙස් අදි එනුන් එකලාගේ සිෆාෆුල තබ්ස් ඒ මහලුක අදි හැම මේ මුරාගතව කීතු කුර්ආන කී සල්ලාහු මහලුක ඒ මුතසිලාන ජහමියා ෆදා බිදවරි ෆිරකාත ඒ මි ෆිරකාත ගින මස්ජිදී ෆෝනි අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆාෆුල තකා බෙහෙවතුන් අල්ගොන් මංගේ තෙරේගස් අදා ජිහින්දෙන් විසමති හැම ඒ ෆදා ෆිරකා ඒ ෆදා අකීදා ඒ අෂරි අකීදා අල්ගොන් මංගේ තෙරේගස් මොන්නයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆාෆුල තක තාවීල් කුරුමුගේ අකීදා حقيقة الله جي إبس إيه ففر التأويل نقرأ يجي حقيقي معانا أول نقرأ جيان نعم دين الله هي قرآن يعفو وليصفحوا ألا تحبون أن يغفر الله لكم والله غفور رحيم ميستكم بس ما معاف قرآه شكمه وليصفحوا ميهن ميهن قرآه كان تتكم في قدشه අලා තුහිබ්බුන තියබාමිහුන් නේදනී හෙයියේ අන් යග්ෆිරල්ලාහු ලකුම් තියබාමිහුන් නම් අල්ලාහ් ෆාහුස්සාදෙබුම නේදනී හෙයියේ තියබාමිහුන් වල්ලාහු ගෆූරුර් රහීම් අදි අල්ලාහ් සුබ්හානහු වතාලා ඉගෙනගෙන ෆාෆහුස්සවා ඕගාවන්ත අස්කලංගේ මේ ආයි බාවලුනි අබු බකරුගේ ෆානා බෙහෙගොතු අබු බකරුගේ ෆානා බෙහෙගොතුන් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ආයි බාවලවි එයි කලේගේ ෆානුගේ දරිකම් බලු ආයිෂතුගේ ෆානුගේ ඉස්තර පුරුගා එ මුනාෆිකුන් එළොවේ බොඩ තුහමතා ගුලියා මුනාෆින් වල විතු හුමතෙන් ඒ ජිනේගේ තුහමතු එකමනා එකමන් අල්ලාහ් බරිය කුර විකීති කුරාන ග ආයත කීති කුරාන ග ආයත බයෙන් අස්සාව බේ කරන සේ වාහක දෙකෙමු බබූලු කොග්ගේ වාහක දෙකෙමු ඒගේ තෙරේගේ හිමනේ මිස්තහබුනු අසාසා කියා බේ කඩේ ඒ අස්සාව බේ කලුගේ තෙරේ හිමනේ ඩගනවා බේ කඩේ ඒ අවකුරුගේ ෆානු හරද කුරවුම් මුග දශක හුන්න බේ කලේ අවකුරු ෆානු හරද කුරවණිය ආයිලා තිමාගේ බය උම්මු මිස්තහ ඒ මිස්තහබුනු අසාසාගේ මම්මා এই আয়েশাকে ফানো খিদমত কখন নবাবিয়া কামালে নিস্তহমুন আসা আসাকে মাম্মা নিস্তহমুন আসা আসা সে বাহাকা দেখকে দেখকে আল্লাহ সুবহান তালা এখানাগে বারিয়া আল্লাহ কি তু কুরআন গ বাওয়ালে বি নূর সোত গ আয়তা হুগা দেন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম বাইং আসহাব কালাম গে গাগা হদ্দু জেসে তুহমতু গে হদ্দু ফাজফু গে হদ্দু আবু বকর গে ফান হুগা কুরবা ফি দালওয়ানি দেন তিমন্ন এনায়কা বড় ডারে ফচ্চেস মুদেনা ডারে ফচ্চেস মুদেনা haddu jesse tuhumatuge haddu fazufuge haddu Abu Bakurge faanu huwa kurabba fa vidalwani den timanna ena ekak bodu laare focches mudena laare focches mudena ena ekak den timanna miyaffa ko ibs kharden kurabba ehdo Allah subhanahu wa ta'ala mi ayba rabbani ولا يأتل أولو الفضل منكم والسعة تبامي هو قتره ما ميهن كشيغم واغوتن نونه اي كيه غايتي ما ميهن خرد نكرمان هو يكرم دين الله يكرمني وليعفو وليصفحوا ما افكراته এভাবে হেরা বড়ে থেকে উত্তর জারি মাতা কুরার আল্লাহ ফুসা দেবে মাফ করে দেবে বা আল্লাহ তেবামি হুন্নে দেহে যে তেবামি হুন্না আল্লাহ ফা ফুসা দেব আবু কুরফান দালওয়ানি নুনকে নুনকে হর এদেম আল্লাহ সুবহান ওয়া তাআলা হর নফা ফুসা দেব মা এক ফাম কে ফান কুরিন দেব যে খারা দুকে দেগুনা দেব মিস্তহ গুনা সা সা আল্লাহ মিয়া আমি গো তব্বা ওয়ালে মি আয়াতুকে আল্লাহ সুবহান ওয়া তাআলা একলা আগে দেসি ফা ফুলঙ্গে সাবিত করবি এই ফা ফুসা মুগে সিফা ফুলা আদি ওগা অন্তয়ের মুগে সিফা ফুলা අදි ෆාෆ ෆුස්සය දෙබ්බා ෆරාතෙන් කලාගේ එක්ගොතක ස්තාවීල නුකරවෙන කලංග ෆාෆුස්සවම මුරාදකි ෆාෆුස්සවම ඉරාද කරවුනේ ෆාෆුස්සවම ඉරාද කරවුනේ ගොතක එක්ගොතක ස්තාවීල නුකරවෙන وقوله أدي صلى الله سبحانه وتعالى وحي كربني ولله العزة ولرسوله عزة لبيودين مني الله شيء أدي كلام رسول عاش عزة بني الله شيء كلام دب بني يكن عزة لبيني ಯಾರ ಇಜ್ಜತ್ಗೆ ಎಲ್ಲೆ ಫುರಿಹಮ ಸಿಫಫುಲ್ಲಿ ಬೋಡಿಗೆ ಮನೆ ಅಲ್ಲಾ ඒ ඉද්දතුගේ හගීගී මානයකී ඒ එහෙම් බයග්ගේ මච්චන් මතිවරිකන් හාසිරු එහෙම් බයග්ගේ මච්චන් මතිවරිකන් හාසිරු ඒ ඉද්දතකී අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහාම කුලුංග මච්ච මතිවරෝඩිකන් වරස් කළා එහෙන් කම කලාගෙන් එමෙ ෆුරිහාම ඉද්දෙල්ලි බෝඩිකන් මනි අදී කලාගේ රාද ක්‍රමයකන් ඉද්දෙද් දෙවනි අල්ලාහ් කීත කුර්ආන ගාහි කරන වලිල්ලාහිල් ඉද්දතු වලි රසූලිහි වලිල් මුමිනීන් අල්ලාහ් ඉද්දෙද් දෙවන මුමිනුන් ඉස්සෙල්ලි බොඩිගමනේ අල්ලාහන් අධිය කලාංගේ රසූලායද්දෙන් මූමිනුවා වතුඉස්ස මන් තෂා කීතුගන් අල්ලාහ කරම වතුඉස්ස මන් තෂා අල්ලාහ ඉරාද කරෝ මියකන් ඉස්සෙත් දෙබ්බයි වතුදිල්ලු මන් තෂා දෙ කලාංගේ ඉරාද කරෝ මියකන් නිකමෙති කරෝ එහෙන් කම ෆුරිහම ඉස්සෙල්ලි බොඩිගම ෆරාතකි අල්ලාහ සුබ්හානහු වතාලා අධිය කලාංගේ වනේ කලාංගේ රසූලුගේ කලුන්න කලාංගේ ඉස්සෙත් දෙබ්බයි එහෙන් කම රසූලු බේ කලාංගේ මත වෙර කරෝ වාෆවේ එහෙන් හුරිහම خلوගේ මච්චා وقوله عن إبليس أدي الله سبحانه وتعالى إبليها بهيغتون وحي كربا فماني إبليه جواها كبيان كربان إبليس مبناني فبعزتك لأغوينهم أجمعين فبعزتك මෙහර හකීකතු ඉබ්ලිස් සල්ලාහක ශරීක නොකරේ එහෙම මිහුන් ලබශිර වකුරුවිය ඒනෙන් නොකරේ ශරීක සබකි ඒනකි ඉල්මරිය රබ්බඩු ඉල්මරියන් අල්ලාහ ඉල්මු දෙවා ෆවා මිහෙන් ඒනකි ಜಿನ್ನಿಗೆ ತಿರಂಗಿವೆನೆ ಮೀಹೆಂಗೆ ಏನೈಕಿ ರಬ್ಬೊಡಂಗ್ ಇಲ್ಮುದೆ ವ್ಯಾಫಾವ ಮೀಹೆಂಗೆ ಏನೈಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ತಾಲ ಎಂಕಮ್ ಏನಗೆ ಎವ್ವೆಸ್ ಬಹೆಗ್ಗ ನಿಂಗ್ ಅಲ್ಲಾಹ ಕ ಶರಿಯು ಕೊಫ್ಫೆ ಎಂಕಮ್ ಕಿಯಾಮಿದ್ದ ಹೋಗ ಇಬ್ಲಿಹೆಂಗ್ ಅಲ್ಲಾಹ್ ಮುಲವ್ವಾಗಿ ನರಕಾಗೆ ಅಡಿಯ ಕಪ್ಪೆಸ್ ವರ ಮತೀಗೆ ಇಬ್ಲಿಸ್ ದಬ್ಬಾಫ ನರಕಾಗ ಇಬ್ಲಿಹ ಪುರಮ ಅಡಿಗೆ ಬತಿಬಿ ಮೀಹು ನರಕಾಗ ඉබිලීහ ශිරුකෙන් මුකරේ අල්ලාහ. ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා කොන්ජේ කදර ඉබ්ලිස් කුරි අල්ලාහ. এই কীর্তি কুরআন গে তাঙ্গা আয়তে গে বিলি হবে হেগো তোমানে বাবা এই কুরআন ভাবে এই বাদুরহা কুরআন আগে দোয়া হগো সে বিলি হেমে ফেননি মালাইকে বেকান ফাবে ওয়াডা গা নাতাং এই দি বিলিস মানে ইন্নি আরামা লা তারম තිමන් නංග බෙෆෙනේ කලින් නු ෆෙන්න කන්දත් අබු ජහලාද මම හුණනේ එනමි අයි අබු ජහලා මදද දේන කම වාදුවෙන් අයි අබු ජහල් එන ෆිලන් දනි කුන් එනමි ගවල්නේ බල ඒ සොරාකා කලේ තියොද්දනි ෆිලාෂ කලේ හරන වාදු කොෆේ වනි හරවන්න මදද කුරාන කම හඟුරාම එහිදු එනයි බුණි කුරාන ගෙමින් එනයි බුණි බස් අල්ලාහ් සුබ්හානහු තාලා වහී කරබා ඉන්නි අරා මා ලා තරවුන් තිමන්නෙන් ඔබ ෆෙනේ කලියමන නුෆෙන්න කන්දත්ත ඉන්නි අඛාෆුල්ලාහ තිමන්න අල්ලාහ් බිරවති වම එන බුණි තිමන්න අල්ලාහ් බිරවති වම හැම ඉෆදන් නිතාගයිස් ෆබිඉස්සතික එනයි ගන්දී බුණනි ඒ අල්ලාහ් ඉබ අල්ලාහ්ගේ ඉස්සෙක් ගන්දී බුණනි එන අල්ලාහ් ගොර් සිෆතුල් තයිසි කුරාන හමේකන ඒන ස්වර්ගයෙන් මහරූම් වෙන කිබුරුවරියුම් ගසවරු එම එහෙන්කම කිබුරුවරියුම කි බොඩාවරුම කි ස්වර්ගයෙන් මහරූම් වාසිකයි ශක්කල් ගස්න රසූලුල්ලාහ් සමා හදීස් වල ප්‍රබහමනි ලා යදඛුලුල් ජන්නත මන් කාන ෆී කල්බිහි මිස්කාල සර්රතින් මින් කිබර එමිහෙක්ගේ හිතුග කිබුරුවරිකමුගේ බොඩාවරිකමුගේ සර්රෙග්ගේ මින්බර් වාමීහා ස්වර්ගය කන්වන්නා එහෙන්කම ඉබ්ලිස් ස්වර්ගය ස්වර්ගයෙන් මහරූම් වී බොඩ සබබ කි එන බොඩාවරියුගති අල්ලාහ් අමරු කුරබි ආදම්ගේ ෆානස් සජිදා කුරබි එහෙනම් සජිදෙන් නොකරයි ආදම আলাইහිස්සලාම් ඒ නැවරණි කැමැතිවකින් වාතිවේ ඒ නබුනි ගොතුක එහෙනම් මුණනි තිවන්න අල්ලාහ් හෙද්දේ වලිෆා خلقتني من نار وخلقته من طين ඉබ අල්ලාහ් තිවන්න හෙද්දේ වලිෆාන්න ඒ නැති හෙද්දේ මෂින් එහෙම මෂින් හෙද්දේ මිහකත් තිවන්න සජිදෙන් නොකරාන ඒ බොඩාවර කමගේ සවබුන් ඒනා අල්ලාහ්ගේ රහමතුන් බේරවන් ජෙහුනි එහෙනම් මේ අල්ලාහ්ගේ හුරිහාසින් කුල තහගෙන ඉක්රාර වේ එනම් ඉබුණා නිදන් ඉන්සානුන්නා එම්ම බඩු දුෂ්මන කියා දාවත් තරිය කි එනා සබබ කි එනා එහා දරු දරජයකින් එහා මති දරජයක් ගෞරෆා දාම් මිජි හුනි ඉන්සානාගේ සබබ එහෙන් කමුන් එනා කියාමතා ජෙහෙන් දෙන් ඉන්සානුන්නා දේතරේක අදාවත් තරිවා එන ඉන්සානකන් හැවෙන්නේ දේන එනේ එහෙන් වෙන් එනා මි වඅදුවනි වඅදුව ෆමියති අල්ලාහ්ගේ හදවතබ ෆබිඉස්සතික ඒ අල්ලාහ් ඉබ අල්ලාහ්ගේ ඉස්සෙක් ගන්දී වුණා මේ لأغوينهم أجمعين إهوريها إن من به إهوريها إنسان مغفر الداوشين هم كشبرن إهوريها من مغفر الداوشين دم فهتن ينبنا إلا عبادك منهم المخلصين إبا الله إخلاص تري ألم فيها إبهي أميهم كما تشكت منك بارن نتي إخلاص تري ألم أي توحيد كما ما تي درجة كتبي أهل ورين أي تقوى ورين فرهم مؤمنون أميهم كما تشكت منك بس بارن نتي මේ ආයතක සල්ලාහ් එවැනි බයන් කරවවා ෆෙකලංගන් ඉස්සයි ලිබියෝඩිගම් වාකා සිෆා සාබිත කරන්න දැන් යති ඉස්බාතුල් ඉස්මි ලිල්ලාහි ව නෆීල් මස්ලි අන්හු අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්මු ෆුල් වාකන් සාබිත වෙගමු අදී එකලංගයා ඉෆ්ෆද එහෙන් හුරිහානන්තකේ නෆීකෝ නෆී කරයිගමු එබහි එකලංගයා එම්මෙ මායි ඉස්මු ෆුල් තල්ලි බෝඩිගම් එෆද ඉස්මු ෆුලන් එහෙන් ෆරාතක නෙල්ලි බිෆයි الله كي تقران وحي ربني تبارك اسم ربك ذي الجلال والإكرام كليك فانو غير رسكنا اسم فلو ماتيري بيغمبه تبارك اسم ربك كليك فانو غير رسكنا اسم فلو ماتيري بيغمبه ذي الجلال والإكرام إكلان غي ماي جلال وانت رسكنا ماي هابة وانت رسكنا إكلان غي أديس الله وحي قران فاعبده واصطبر لعبادته كليك فان كلان غي ألقان كرفو مغا අදිය කලාගෙන් අලකම් කුරම කලිෆාන් කෙත්තරිය වඩා ගන්නවා එබැහි බෙන් හාලෙත් තංගන්නානකෙ කුරංජේ හාලෙත් එෆද හාලෙත් තමුග කෙත්තරිය ස්වාහේ අල්ලාහ් සුබ්හානහු වතාලෙන් අලකම් කුරබමුග හල් තඅලමු ලහු සමියා එකලාගියා එෆද එහෙන් නමෙන් එහෙන් ෆරාතක වාකම් කලිෆාන් අයි වඩා ගන්නවා හිගියේ එෆද නමෙන් එහෙන් ෆරාතක ලිබෝඩ ගන්නුවේ ලිබි ගන්නුවේ දැන් අල්ලාහ් කරන වලම් යකුල් ලහු කුෆුවන් අහද එකලාගියා එෆද එහෙන් එවස් සෙච්චන්නේ එවස් ෆරාතෙන් එකලාගියා එෆද එකලාගේ ඉෆ්ෆද හෙන් ඉබ්බස් ෆලාතෙන් මිහු රියාච්චන් අල්ගොල්මන් කියා ෆල්ගොල්මන්ගේ බස්ත හොගයා අමලත හොගා එබ අල්ගොල්මන් නම් එබ අල්ලාහ ඉෆ්ෆද ෆරායිත්තන් එබ ගායම පුරවේ අල්ලාහ ඉෆ්ෆද ෆරායිත් හගීගතුගා එහෙන් හැම එකනේ බුණෙනුම කොන්න පුදේ අලගොන්නෙන් බහ අමලුන් එකන්ත දක්කන් ජීව අලගොන්නෙන්ගේ බහුගව සෙෆද බහ හුරගෙන් වාන අල්ලාහ් සුබ්හානහු වතාලා ඉෆදෙහෙන් ෆරාතේ නිස්බයිබා මිසාලකන් අලගොණුමෙන් මේ පුරණී අල්ලාහ් ආයිෆදෙන් ෆරාතෙන් නැතේ එහෙන්නමස් එහෙන් ෆරායිත්තන් අලගොණුමෙන් එබ කබූල් කරම් අල්ලාහ්ගේ ශරීයයි ෆද එහෙන් ශරීයතෙන් එමිහුණක් හේදි දාන කරන හකීගතු එබ කබූල් කරේ ඒ මිසාලකන් අල්ලාහ් සුබ්හානහු තාලා හලාල් කරෙච්ච එහෙන් බයකෝ හරාම් කරීම එබ කබූල් කරවේ ඒ හරාම් වෙච්ච එක හැම ඉෆදෙන් අල්ලාහ් හලාල් කර හරාම් කරෙච්ච හලාල් කරීම අලගොණුමෙන් නම් එබ කබූල් කරවේ ඒ හලාල් වෙච්ච එක ඒ හකීගතුක අල්ලාහ් ෆියවැහෙන් ෆරාතේ ma eba qabul kure ei haram ecche hama ifadan allah halal kure halal haram kure ecche halal kure ma algonmen nan eba qabul kure ei halal ecche ei hagigatu allah fi eba ehen farate قائم كرون الله فدهم فراتك قائم كرون أي سببكي شريعة غير فراتك الله هم فراتك شريعة نغنى هم فراتك شريعة نغنى එහෙන් කම අල්ලාහ් සුබ්හානහු වතාලා හලාල් කරවෙච්චන් හරාම් කොෆියා නොත හරාම් කරවෙච්චන් හලාල් කොෆියා එයි අල්ලාහ් ෆියා රබ්බුන් හෙදුන් හම හගියතුක අල්ලාහ්ගේ ශරීයය ෆියා එහෙන් ශරීයතෙන් හෙදුන් එයි එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එද්දාහු ආයත් කියා විදාරවන කීති කුර්ආනවල තියබෑමීහුන් තියබෑමීහුන්ගේ බොඩතින් නාරයිසුන් තියබෑමීහුන් අල්ලාහ් ෆියවා රබ්බුන් තහික්කමුග හිය තියාදා ඉත්තඛදු අහ්බාරහම් වරුහ්බානහම් අර්බාබ මින් දුනිල්ලාහ් එමීහුන් එමීහුන්ගේ බොඩතින් නා එමීහුන්ගේ ඉල්මෙරි නාරයිසුන් අල්ලාහ් ෆියවා රබ්බුන් තහකෂේ හෙති එහිඳු අදීබුන හාතිම කලිෆාන ගාරෙහිග ඉන්නවා විදාරවනි එකලිෆාන එවගුතු ඉස්ලාම් වෙච්ච කලිෆා ඒ කුරිගන සෝරාය කලිෆා විදාරණිය අල්ලාහ් රසූලය හරම හරමගේ පොඩතින් නායිල් වරිනා රයිසුන් රබ්බුන් තහකන්න හදම දැන් අල්ලාහ් රසූලය හදීස් කුරානයේ ඒ අදියේ කලිෆාන්කම් විදාලව බල්ලවාෂය අල්ලාහ් සුබ්හානහු වතාලා හරාම් කුරවිකමෙන් එමීහුම් හලාල් කුරීමා තියබෑමීහුම් හලාල් වතුකනු දෙකෙන් හේ අදි අල්ලාහ් සුබ්හානහු වතාලා හලාල් කුරවිකමෙන් එමීහුම් හරාම් කුරීමා තියබෑ මේ හුන් එකන් හරාම් කම එක්කම ගනු දෙකින් හිර එහිඳු අදී මේ දන්නවනේ මොන කේ උත දෙකම දෙන්නේවි ඒ රබ්බු හෙදුමා කි හදීස් වකෝබන් ඒ රබ්බු හෙදුමා කි ඒ අල්ලාහ් ෆිවාහින් ෆරායිතන් හෙදුමා කි ඒ හිරිය الله يكرم ولم يكن له كفوا احد كلام يفده فراتنته حديث الله يكرم فلا تجعلوا لله اندادا وانتم تعلمون تبامهم الله يفد فرايتن هداشه وانتم تعلمون تبامهم انجي حاله හකීකතුක එගිහුණ මිහදන්නේ මක්කාගේ මුස්ලිකුන්නක ඉස්මේ ගෙන්නන්නේ ඒ අල්ලාහ් සුබ්හානහු තාලා කී තුවාන වහී කරණී අල්ලාහ්ගේ රසූලයා කලිෆාන කංගෙ මෙහන සුවාල් කොබ්බල්ල වාර උඩුම් වාර වෙස්වනිකාගත මරව්වාදිරු වනිකාගත තියබෑ මෙහන රිසුබුද වනිකාගත එමි හම්බුණා නැති අල්ලාහ් මොන එබැයිගේ අල්ලාහ් එකම කොහම එගේ හාලුග එමි හම් අල්ලාහ් ෆියබෑ එහෙන් ෆරාත්තකින් හදන්නේ එහෙන් ඉලාහුන් තකින් හදන්නේ අල්ලාහ් එෆදා حديث الله في القرآن ومن الناس من يتخذ من دون الله أندادا يحبونهم كحب الله ميستهم قترن بي الله في أبا آه، إلهم تكن هدابا إفدا إلهم تكن هدابا أميهم إلهم تدك الوبي كحب الله الله دك الوبي وفدا إبهي الله دك من الله بي هذه متاعك من آية هاي قطعة بيان بقى ماني مشركون بس الله دك الوبي واقع مشركون بس هاي قطعة الله دك الوبي مكة مشركون إيه نماذج أميهم ඒ අල්ලාහ් දෙක වාන්ජි හේෆද ලොයිබ්බෙන් ඒ ඉලාහුම් තද දෙක වීම එමිහුම් අල්ලාහ් දෙක වී ලොයිබ්බකම වෙස් ෆෑදන් එමන කන්න කුරේ. ඒ ලෝබීග එමිහුම් ශරීහ කුරේ. අයතු අල්ලාහ් මි වාන්ජි හේ ලෝබී අලොවති අලොවන්තකමගේ ලෝබී. ඒ ලෝබීග අලගොන්න ශරීහ කුගෙන වානෙන් ෆරාත. ඒ ලෝබීග අලගොන්න ශරීහ කුගෙන වානෙන් ෆරාත. දෙමියති නෆියු ශරීක අනිල්ලාහි තාලා අල්ලාහ් සුබ්හානහු තාලාගේ ෆරාතුම් බෑවරින් නෆී කෝ එබහි එකනාංගේ සිෆා ෆුලෙක් ගවස් අදි එකනාංගේ යන් අදා කරවේ එවස් අලු කමෙක් ගවස් අදි කායිනාතුග එකනාංගේ කුරව්වා එවස් අමලු ෆුලෙක් ගවස් ෆරාත බෑවර කෝ ගන්නවා දැන් මීහුම් මිසාරකම් විස්නදාන ෆරාත බෑවර කුරමකි එයි තිමන්නමෙන් ඒ අදා කුරා අලුකම් හැම එක්කොන් ඒ ෆරාතන් නිස්බත් කුරමේ එවස් ශිරුකු ඒ ශිරුකුගේ මේ බොඩෝ ශිරුකු එයි හකිගතුගේ den tima kura alkamuge zarregge minbar Allah non faratakan nispek kur kamuga wiya sehna e kuri shari ko wiya sababaki alkame Allah gabulen qurban ikhlas ter no ejjiya ka alkame ikhlas ter ma hi ko ba e alkan ekkon Allah khalis ko ehm farate ke ba verno ko dekkun ter kan hidu ter vanu ei gina gina faharam mi hu ge hidu ter shirku wan nagoin ei dekkun ter kan ದೆಕ್ಕುಂತೆರಿಕಂ ಮೀಹಾಗ ಹಿತಂ ವದೆಜ್ಜಿಯ ಅಳ್ಕೊಮೆ ಕುರಾವ ತುಗ ದೆಕ್ಕುಂತೆರಿಕಂ ವದೆಜ್ಜಿಯ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಎ ಅಳ್ಕೊಂ ಏನೈಕಿ ವೆಂಗ ಬೂಲೆನ್ನು ಕುರಬಾನ ಎ ಅಳ್ಕೊಮೆ ಕಬೂಲೆನ್ನು ಕುರಬಾನ ಏಕಮಾ ಬೆಹೇವತುಂ ಕುರ್ಸಿ ಹದೀಸಗ ಅಲ್ಲಾಹ್ ಕುರಬಾನಿ ಮನ್ ಆಮಿಲ ಅಮಲನ್ ಅಶ್ರಕ ಮಯ ಗೈರಿ ತರಕ್ತುಹು ವಶಿರ್ಕಹು ಮೀಹಕು ಅಮಲೆಕ್ಕೊಂ ಅಮಲುಗ ತಿಮನ್ ತಿಮನ್ ರಸ್ಕಲಾಂಗೆ ಐಕುಗ ہم فراتن انا بہاور کو فکم کو وجیا اے نیا اے نگ شیر کو دو کول لبا ہوشی اے نیا اے نگ عمل تیم اللہ دو کول لبا ہوشی اے نہ وس دو کول لبا ہوشی میں ادی اے نیا کو عمل وس دو کول دو کول لبا ہوشی اللہ قبول نہ قربا میتاں مراد کی دیکھو تیرے گا میہ کو عمل کرم دا وقت کو اے نگ ہت دیکھو تیرے کم وجج کم گو ونیا عمل قبول نہ قربا حساب نہ دو کول اللہ سبحانہ تعالی ادی اللہ کی تو قران کا وحی کو بنی فمن کان یرجو لقاء ربه فلیعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا الله بدل من أمي قرآنها قيامت دوه قيامت دوه الله بدل من أمي دوه الله بدل من إدميها hagiyatu allah baddalun ei mu'minegge emme bodo ummid mu'minegge emme bodo eduma ki ei kiyamet doga allah baddalun ඒ ගියාමෙත් දෝග මුමිනුන අල්ලාහ් ෆෙන්නානි ස්වර්ගවන්ත වෙරෙන අල්ලාහ් ෆෙන්නානි එහෙම් බය කරනු ෆෙන්නානි අල්ලාහ් අල්ලාහ් බද්දලු මන් උම්මීද කුරාමීහා فليعمل عملا صالحا එන صالح عمل කුරා හුෂකම ولا يشرك بعبادة ربه أحدا أدي أنا يكرا صالح عملك الله إن فراتب بارك جنوان إبهي هساك جنوان زرق من بروس මිතාග මිවනි සෝලිහ අමල කුරාන ඉල්වර මිදාරවනි අමල සෝලිහ වානි එබහි සෝලිහ අමල කවානි අමලක දෙ ෂරත ෆුරිහම විජ්ජාය ඒ ඉඛලාස් තරිකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙක්කෙන් ගොතන් අමල කොෆිය ඒ දෙ ෂරත ෆුරිහම වාජිය කොම්ම හේව අමලක් ගවස් ඒ හේව අමලක වානි සාලිහ අමලක වානි අල්ලාහ් කීති කුරාන ගෙතන් ආයතෙක් එවනි බයන් කරවා ෆල්ලදීන ආමනු එවර කොඳු කොල්ලෙවි කිනෝ වාමිලු සාලිහාත් එබුනන් ගවා ඊමාන් ගදි සාලිහ අමල කරන එකම ගදි ඊමාන් ගෙස්න ෆුදේන ඒක මච්ච සාලිහ අමල බිනාන කොෆියක ඊමාන් කන් එයි අකීදා යකි ඒක මච්ච සාලිහ අමල බිනා කරන් එවජිහේ සාලිහ අමලක වානි මිද ෂර්තු ෆරිහම වෙජ්ජිය එහමලු ඒ ඉඛලාස් තරකන් අල්ලාහ්ට ටකා යමල් කුරන් ජීහෙනි හිම් ෆරාතක ජර්රෙග්ග මින්බරු සිස්සාකු ගන්නවාන අදි යමල් වෙන කුරන් ජීහෙ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙක්කේ විගත ඒරම අල්ලාහ් යමල් කබූල් කරවාන අල්ලාහ් සුබ්හානහු තාලා කීත කුරාන ගවහි කුරබනි وقل الحمد لله الذي لم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له ولي من الذل وكبره تكبيرا إسراء صلى الله عليه وسلم الحمد لله මුරිහා හම්ද තාරීෆෙන් ලිබෝඩික මනී අල්ලාහ් සුබ්හානහු වතාලාෂේ අල්ලදී කලාංගේ ලම් යත්තඛිද් වලදන් එවස් දරියකුණු හිප්පවා රස කලාංගේ දරියකුණ තේ කලාංගේ වලම් යකුල් ලහු ශරීකුන් ෆිල් මුල්ක් අදී කලාංගේ මුල්කු ෆුලුගා එබහි වෙරිකමුගා එකලාංගේ වෙරිකමුගා රස්කම් ෆුලුගා එවස් කහලා බෑවරියකුණ තේ එවස් බෑවරියකුණ වේ වලම් යකුල් ලහු වලියුම් මිනස් සුල්ලි අදී එකලාංගේ නිකමෙති වෙගෙන් එකලාංගේ හීතරිවානේ ෆරාත එවස් නැතේ එබැහි එකනාගේ නිකමච්චන් නොවේ හැම ෆරාතගේ හියකක් බේනම් වාෆත එකනාගේ නිකමති ෆරාතෙන් නෝන එම්මෙ ෆුරිහම ඉස්සෙලි බෝඩිගම් වාෆරාංගේ එම්මෙ ෆුරිහම ඉස්සෙලි බෝඩිගම් වාෆරාංගේ එකනාගේ නිකමති කමුන් එවස් මදද වරියක එකනාගේ බේනම් ෆ්ලෝ වඩ නුගන්නවය වකබ්බිරහු තක්බීරා නිකලේගෆාන් එකනාගේ تكبير إدارة مكن تكبير إدارة واش به كلانك بودو كرم مكن بودو كرم واش بودو كرم وار أكبره تكبير كلانك بودو كرم وار كلانك بودو كم بيان كرار مانك الله أكبر إدارة واش أديس الله كرم يسبح لله ما في السماوات وما في الأرض උඩතක බිමුග වාහා එච්චෙන් කලංගේ තස්බිහ විදාල වේ. ඒ ඉන්සාන්නා ජින්නෙන් පියවයි. ඒ ඉන්සාන් විතරේ ගෙවති මේ කලංගේ තස්බිහ විදාල තස්බිහ නොකියානේ. බෑවා. මිතාගේ මුරාද කියයිගතු ඉන්සානුගේ තරම් බය හිම නෑන මීගේ තරේග ජින්නින්ගේ තරම් බස් බයෙන් හිම නෑන මීගේ තරේග දෙන් එම්මහා මහලූක දෙන් එම්මහා මහලූක අල්ලාහ බරාබර තස්බීහ දන්නවා බරාබර ඒ කුර්ආන් ගා අල්ලාහ කරමුගා මින් කුල්ලි ෂයින් ඉල්ලා ලියුසබ්බිහ බිහම්දි එබ්බස චෙන්නතේ අල්ලාහ සුබ්හානහු වතාලා තස්බීහ විදාලනවා තස්බීහ නොදන්නවා ඉන්සානුනා ජින්නින් ෆිය වහගියතු ඒ ඉන්සානුනා ජින්නින්ගේ තරම් මුරිහා මෙන්න නොදන්නවා අල්ලාහක තස්බීහ එංගම ඉන්සානුනා මුරිහා ඉන්සානුනා නෝ අල්ලාහක තස්බිහ දන්නන්නේ ඉන්සාන් විතරෙන් බය. ජින්නින්ගේ සුරියා ජින්නින්ගේ තස්බිහ නුදන්නවා. බය. එගොතුන් ඉන්සාන්නා ජින්නින් ෆියවා දෙන් එබ්බස් මහලුගෙන් නෙන් අල්ලාහ තස්බිහ නුදන්නවා. එහෙන්කම අල්ලාහ කරන වලාකින් ලා තෆකහුන තස්බිහුම්. ඒ ඒචි තස්බිහ කියා ගොතෙන් එකම කිතේ බෑමන කන්නේ ගේන. නුයිස් නේද. තිය බෑමන. එකලාංගේ ඒ විස්නුන් දෙව්වා ෆිමි හක ෆියවා. ඒ බය ඉන්සාන් නම් අල්ලාහ දෙව්වා ෆේ බහුරේ විස්නුන් සාරක සුලේමාන আলাইහිස්සලාම් එක රිෆානයිගේ වඩා ගන්නවා හුරිහා දිරේච්චගේ බහුරුවා හුරිහා දිරේච්චගේ බහුරුවා එතකති අල්ලාහ් තස්බීහ දන්නවා දෙන්නම සුලේමාන සලාම් ද දින වඩා ගන්නවා එද්දෝ කුහින්යෙන් අල්ලාහ් දුවා කරන විත සුලේමාන සලාම් දෙක වඩා ගන්නවා සුලේමාන අලායිහිස්සලාම් කවමුගේ මිස්තකෝ ෆෙනත් දති වේගෙන් ඉස්තිස්කාන වහද කොද්දෙම මගේ දි වඩා ගත්තා එක රිෆාන විදාලවනි තෙබෑමි හුම් වෙන දුහෙක් ගෙහ දුනුම ආදානනි කුණාරේ නමාද කරමට්ටක කලිෆාන් නික වඩා ගති wadagati kalifan feni wadagan hinjan ege faata macce jahan wegen allah dua kurabani allahumma inna khalqum min khalqik وليس بنا وليس غنى وليس بنا غنى عن سقياك إيه دار وسكلاك وي أهر من بسمي والله مخلوق ترى مخلوق أهر من بسمي فينا قدتك إحساس كريفة harbange macca film bessaar Sulaiman alayhisalam idalone te bani hunna fudijje Allah ge makhluq ge du'a embri dahre namaz Quran kavennete istisqa হিনি দোয়া করো ইমাম আল্লাহ দোয়া ইজাব করতে পারে আফি কোন মেয়েকাস আল্লাহ সুবহান ওয়া তাআলা বায়ম মি হুমনা এখানে এক ওয়াদ মান তাকাম বায়ম মি হুমনা ইবি সুন দেভি আমা ইফদান ওয়াইস আল করনি এই কুফা কে বেকলেন এই তাবি বেকলেন গতন হিমনে ওডা গনা বেকলে එකලේ ගාන කිය අල්ලාහ් ගවනි වෙන එකලේ ගාන අල්ලාහ් සුබ්හාන ව තාලා ඉව්වා දෙවි එකලාංග බයි මහලූකුන්ගේ තස්බීහාගේ අඩෝ ekaleege faana reeganu damana maal kurawaagen allah tasbih vidaalwan innawairu ekaleege faana adwassaba washagen wa farbadataka adigas gahage hi tasbih hiya ado ekaleege faana assaba ehgam muri haachan allah tasbih danna يسبح لله ما في السماوات وما في الأرض ارتكى بمقواها اتشن الله سبحانه وتعالى التسبيح دنوه له الملك وله الحمد بركما هريها حمد تعريف اللي بودغ مني كلانجر بركم اي هريها بركم ഹഖീഖത്തുക വരിക്കമുക്ക് മുറാദക്കി കൊടുത്തക്ക അഭിമുഖ വരിക്കം എ വരിക്കം ഈ അള്ളാഹു സുബാനോ താലാകെ മിൽക്കങ്ങി දෙන් ඉන්සානුල ලිබිකම්වා මේ වෙරිකමකි කුදි කුදි වෙරිකම් ඒ අල්ලාහ් දෙවිය කලාගේ මුල් කුෆුලුන් ඒ කලාගේ දෙවිමින් වර ඉන්සානුල ලිබිකම්වා හබීගී වෙරිකම් ලිබියෝඩිකම් වනේ අල්ලාහ් එහෙනම් අල්ලාහ් ඒ කුර්ආන යාමෙ දෝහග හොරිහාච්ච ෆනා කුරදුම ෆහුග ලිමනිල් මුල්කුල් යවුම් තින් ෆාර අල්ලාහ් ඒ කුර්ආන ලිමනිල් මුල්කුල් යවුම් ලිමනිල් මුල්කුල් යවුම් ذويركم حقك من كاغم كباه ما فرتوا الله ويكر أين الجبارون أين المتكبرون يرب الله أكل غواني أرتكابين الله بدو لفانة أرتكابين كلام أكل لفافة بدو لفافة وحي كربان أين الجبارون أين المتكبرون كباه دنيا كبركم دكعون جبارون كباه كباه ما نيستكم أن يأكم قلون تما بر بدو ميهكم نكتم الدواء قلون ينتقباه إكا كوسكاه جواب دني إكا مريها ما فنا كرباه كلام يعني آه، دائما الله يكون لمن الملك اليوم حقيقي بركم آه، ملك وكم مني خاكم إيه كوي جواب ندبانه آه، إيه كلام يعني جواب استبان لله الواحد القهار هذا كيتي وانت الله شيء بركم لبودي مني وهو على كل شيء قدير أدي كلامي وريها كم جمتش كل دم وانت ودي جنب أرس كلامي أديس الله يكرمني تبارك الذي نزل الفرقان على عبده ليكون للعالمين نذيرا nadhira tabarakalladhi ifrai ma'ive mativeri ve ifarataki ekalaangai نزل الفرقان على عبده كلام الاغ مچ فرقان باوال برس كلام قرآن ඒ කුර්ආන් ගේ හෙන්න මෙම්මි ෆුර්කාන් කුර්ආන කියන මෙම්මි ෆුර්කාන් බස් ෆුර්කාන් ගේ මුරාද කි හක්කා බාතිල කොද්දෙනි විෆ හක්කා බාතිලා වකි කොද්දෙනි විෆ හක්කා බාතිලා දෙමෙදු වකි කොද්දෙනි විෆ ෆුර්කාන් එකලාංගේ එකලාංගේ අලාගේ මච්ච කීර්ති කුර්ආන් බාවල විරස් කලාංගේ එකලාංගේ අලාමිතාන් වානි එමෙ ඉල්මරි මිදාලවනි අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගේ අලවන්තකමුගේ නිස්පයි එකලාගේ අලතහුගේ තරෙන් අලකක් කොෆියා ඒගෙන් දලීල් කුරණි ඒ අලාගේ මහයික්කමේ අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාගේ රසූලා වරග්ගින ආයත් තහුගේ නිස්පේ කුරබ්බෆෝනි එකලාගේ අලා ඒ ලකබෙන් හගීගතුගේ මහයිබ්බුමුගේ සිෆයි මහයික්කමුගේ සිෆයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මහයික්කමුගේ සිෆයි එකලාගේ මායිවගෙන් වේ එකලාගේ එකලාගේ අලාගේ මච්ච කීර්ති කුරුමාන් බාවාලි විරස් කලාගේ ලියකුන ලිල් ආලමීන නසීරා ඒ ආලම් තක ඉන්සාර් දෙවා බේකලෙක් කමුක වේ වඩාගතු මට්ටක එකලේ ෆාන කී ආලම් තක ඉන්සාර් දෙවා වඩාගේ බේකන හයියතු එනරකන් ඉන්සාර් දෙවා ස්වර්ගයේ ෆාරකම خبر දෙවුමා الذي له ملك السماوات والارض كلانگي උඩතකා බිමුගේ එම්මහා වෙරිකම ලිබෝඩිගම් වරස්කනාගේ වලම් යත්තඛිද් වලදන් එකනාගේ දරියකුණු හිප්පවය වලම් යකුල් ලහු ශරීකුන් ෆිල් මුල්කි අද එකනාගේ වෙරිකම් ෆුලුගා රස්කම් ෆුලුගා එව්ව ශරීකේ බෑවරියකුණු වේ وخلق كل شيء ادي هريهاتك لاغه هدويه فقدره تقديرا ادي هريهاتك منبر لوي كلام හැම එකනේ හෙද්දවි කියසු මුරියාච්චන් හද්දවැෆියම් මින් වරොස්ලේ ඒක මානේ කි ඉنسانක හද්දවැෆිය එනගේ rizqa ina marwan ibwaha ina ki aba jabri toba jabri tawri achabani nimmaya fa allah subhanahu wa ta'ala anin ayat allah qur'ani mattakhadha allah min walad allah subhanahu wa ta'ala ibs dar yakunu hippawa wa ma kana ma'ahu min ilah adi kalang ya huga hen ibs ilah ku wasnu idhal la dhahaba kullu ilahin bima khalaq kalang ya huga hen ilah ku wahanama komme ilah ku was ilah ku hedde yechchen hifayen gosfi tedetta වලාලා බඅදුහුම් අලා බඅද් අදීක කොනේගේ මච්චක් ගදවේ බොඩුව ගණකෙන් උළුණියේ එන් ඉලාහෙන් අනන් ඉලාහුග මච්ච සුබ්හානල්ලාහ් අම්මා යසිෆූන මිහුන්ගේ බයහාන් කුරා නුබා බයහාන් තකුම් අල්ලාහ් සුබ්හානහු තලා උස්තහර වන්ත වඩගම් එබහි ඒ මිහුන්ගේ නිස්බත් කුරා නිස්බත් තකුම් ඒ මුෂ්රිකුන්ගේ නිස්බත් කුරා නිස්බත් තකුම් අල්ලාහ් උස්තහර වන්ත වඩගම් එබහි ඒ මිහුන් අල්ලාහ් දරියකුම් නිස්බත් කුරේ අල්ලාහ් ෆියාහෙන් ඉලාහන් තකේ වාකමගේ මිහුන්ගේ බබුනේ අල්ලාහ් කුරවනි එම්මේ ඉලාහක එම්මේ ඉලාහක වනි හයිගතු ඒ අල්ලාහ් එකලාගේ ෆියබා හින් ඉලාහක් වානම මේ උඩා බින් ෆසාද මානකම් කෂවර තෙදෙත්තාය ඒ කොම්ම ඉලාහක් වසේරම් දව වකුරාන තිමන්න හෙද්දෙච්චි තිමන්න ඇරේ අනක අනන් ඉලාහ හෙද්දෙච්චි ඉලාහ ඒගොත අර අරුම් වේ එක කොනෙක්ගේ මච්ච එක එන් ඉලාහ කොනෙන් ඉලාහ මච්ච බොඩා ආවර වගන උලුන් උලුන්ස්කම් කරවර අදියස අල්ලාහ කී දුගන ගබ බහි කරවාෆ ලව කාන මා අල්ලාහ ඉලාහන් ආඛර අල්ලාහ අයෝගේ එහෙන් ඉලාහක් වානම ඒරුම් බිමා උඩු ෆසාද වෙහින් ගෙච්චා එrum bima uda fasada wehin gejja ei allah feva hen ilah kuana aslu urtaka bin urtaka bin muga fasadan urtaka bin fasadan we adi mi nizam ta kainatu ka allah labba fa mi wa nizam ta taghayyar nu mi oti emme ilah kuati ei ilah feva hen ilah kuana ma mi nizam ta ke fur hema ka mi barabar kan nu hingis kan karawa kainatu ka mi allah labba fa nizam ta mi nizam ta mi ha barabar nu hingis الله في وحي لا كوانو عالم الغيب والشهادة إكلانجي غيبا أدي حاضر مردنا وديكم وارس كلانجي ولا فنها كان تتهاكا لولا إنه فنها كم مردنا وديكم وارس كلانجي فتعالى عما يشركون أميهم يشركوا كرا شركتكم الله ما تيري وير مستهر وانت وديكم وير أدي صلى الله عليه فلا تضربوا لله الأمثال تبامهم الله مثال جهار الله مثال جهما كي ورنباكم এই আল্লাহ সুবহান ও তালাকে সিফা ফলো তাকুর মেস পায় হামে দিয়ে আলগুন মেন কাবুল কুরান যেখানে কম গোতা কা এই আহলুসুন আল জামাত আহল বরেন কাবুল করে গোতা এই মিসাল জহুমেন নেতি ওয়াত্তর বায়ান কুরমেন নেতি তাবিল কুরমেন নেতি ইনকার কুরমেন নেতি কাইফিয়ত বায়ান কুরমেন নেতি আলগুন মেন কাবুল কুরান যেখানে আল্লাহকে সিফা ফলো তা মিসাল জেহাগে নোয়া এভেস গোতা মের মক্কাগে মুশরিকুন এমি হেম গনেন আল্লাহ সুবহান ও তাআলা বারাম্মাতিয়র ওডিগে মামাতিয়র ওডিগে বা ফারাতে কে এই එහෙන්කම අහරමන්න එකලාංගයා Eh, විශ්වාසතාවෙන් නැති කමක්කන් එදි දෙන්නේම කී එකශීගම් වාකමෙන්න එවරමා මතිවරිය අල්ලා එහෙම් වෙගෙන් තිවන්නමෙන් වාසිතායකේ මේ බුදුතා අල්ලාහ දෙන්නේ හගීගි හර්මගේ සිලාහ කිය අල්ලාහ දැන් මේ බුදුතා කීමි වාසිතායකේ අල්ලාහ හුරහකේ එබහි eh, බුදුතා මෙදවරි කරේ හර්ම අල්ලාහ මිදන්නා බුදුතා මෙදවරි කරේ මි මක්කාගේ මුෂ්‍රිකුන් බොනේ කොයි මි යති ගුරුහානෝ මා නඅබුදුහුම් ඉල්ලා ලියුකර්රිබුනා ඉලල්ලාහි සුල්ෆා තිමන්න මෙන් එච්චන් අලකම් කරණි අල්ලාහ කුත්තම්මක සරියාගේ ගතු කුත්තම්මක සරියාගේ ගතු නේ බයි අල්ලාහ දෙන්නේමක සරියාය කරේ හර්මගේ බුදු තබ්බයන කරණි හැම ඉෆදාන් අලකම් මෙන් තෙරෙන් බයි මුස්ලිම සෙමුණනි ziyaret දරකස් මෙන් කමෙක් කොද්දේර එමේ වසෙමුණනි හර්මන් අල්ලාහ වාස්තායකේ ඒ වලිවරියාවති කව්වලගේත ගබරුගේ මහානායකයති වලිවරියා ඒ වලිවරියා හර්ම මෙදුවරිය කරේ මිදන්නවනේ අල්ලාහ කොබ එමිහුන්ගේ කුරිෂිරුකා මෙමිහුන්ගේ කුරාෂිරුකා හුරි ෆරගකේ duweriya kare mi dannone allah ko ba emi hunge kurishiruka mi hunge kurashiruka huri faragaki hama makhluqan me dweri kuri allah hademeda emi hum bas makhluqan me dweri kuri hama ekech එහෙම මුස්ලිමුන්ගේ තෙරෙන් එබ බෑවර මෙහෙම වෙපුනේ එයි ගබරු කාර්යයක් ගොස් ගබරු කාර්යම් මදදන් එදී වලි වෙරේ කියායි لا تضربوا لله الامثال ان الله يعلم وانتم لا تعلمون الله دين ودغمني تيبا من كن نيغني بس كان حقيقه حديث الله يقول قل انما حرم ربي الفواحش ما ظهر منها وما بطن خليفان بدال وارهم كرم الله تمن كليفان ورسكلان حرام كربا فيمني الفواحش امها فاحش كان تتك ما ظهر اي فاعل غوا كم كم غويس وما بطن ادي فرويكن كربا كم كم غويس كل امها فاحش كان تتك بس تك عملتا الله من حرام كربا في والاثم ادي فافتن الله حرام كربا والبغي بغاوي كرم حرام كربا بغير حق حق كان حق كان ولا بغاوي كرم دم حق كان لا بغاوي كربا يعني حق كان ولا بغاوي كرم الله ني حرام كربا baghawa kurum allah wani haram kurave haqq ka la gen baghawa ten nun ei ki yenage haqq eduman adu ufunun ei e baghawa ta kan kiya وأن تشركوا بالله ما لم ينزل به سلطانا أدي الله كما كامدو إبس حجة بابان لفا كمجا الله شريكو بهي إبس حجة نك كمجا إبس دليل نك كمجا تباين إبس علم نوع كمجا الله شريكو كم بس الله حرام كرفافا وأن تقولوا على الله ما لا تعلمون أدي تبانهم مدن واهكتا الله كمجا دكو එවස්වනේ අල්ලාහ හරාම් කරලා ඒ ශරීයත ආවේගතුන් තිමාන්නේගේ වාහකත දෙක්කුනේ ඒ බොඩුවගෙන් වා හරාම් කරන්නේ අයියතු ශරීයත ආවේගතුන් එනන්නේගේ ආතිකං හලාල් තිකං හරාම් එනාගෙනින් ඉවස් දලීල ඉවස්නේ එකං හරාම් කම ඉවස් හලාල් කම සේනකනේ ගෙනී කිනු එනම් ප්‍රනි හරාමේ හලාල් ඒ බරබ්බොඩ ෆාෆෙන් අයියතු ඒ බරබ්බොඩ ෆාෆේ අල්ලාහ් සුබ්හානහු වතාලේ මච්චද්දු කුහෙදුනේ ඒ නුදන්න වාහකතන් අල්ලාහ් තමච්ච දෙක්කුනේ ඒ ශරියතුගේ මච්චත්තිමාන් නේගේ වාහකත දෙක්කුන් හගියතුගේ ඒ අල්ලාහ් මච්චබඩ තිබු තාන් දොගොත ඒ වාහක කීතු කුරානුගේ එතත්තන ගවනි මනා කරවෑෆා ආ මිහා හිසාබද මෙරේ කුරපඩානි සවාලි මෙබ්බේ වචවාලි බුදන් අලකම් කරා අල්ලාහ් නූම් ෆරායත්තක අලකම් කරම් ෆෙරුණී හගීගතක බුදා වියස් ඒ නූහ් අලයිහිස් සලාම්ගේ සමාන නූහ් අලයිහිස් සලාම් අෆහුව ei zamanuge kele faanuge zamanuge lobi war salih be kalun take avahara wima emihunge sifage heduni budu take ei nasraitu nuh surutuge wa nasra ya uqa ewahagat nasra ya uqa ya gusa ei chita e buduta emihunge namuga ei emi misakuna kyanan take ولا تذرن ودا ولا سواعا ولا يغوث ويعوق ونسرا اي صالح لم تهكن ننتكن يميهم لنتهم يميهم بوتك ಕಾಯಿಮುಕುರು ಏಮೀಹುಂ ಆಮುಕುಂ ಉಣು ತಂತ ඒන කොල කමෙන් නොකරවේ අදිය ශරියතුගේ ගොත බුදු හෙතුමන් හරාමෙ වෙස්නු සූර කුර හුමෙන් හරාමෙ වෙස්නු දැන් ඉල්මු හදාන්න තිකෙන් දියි ඉබ්ලිස් මිස්තහ වගාතන් ඇස් මුුණේ කලේම කුරීගේ මිස්තකුන් තිබේ කාර ගොතක් ගන්නු නේච්ච හදා ෆෙහෙරි අලකම් කුරුමශ හද ඒ ගොතන් ඉබ්ලිස් මන වස්වාස්තේ මහල අලකම් කුරු ඒ කුරු අල්ලාහ කීතු කුරාන් ගේ බයි කානන් නාස උම්මතන් වාහිදා kurigan istakum wi en ummategge gotuga e bahi tawhiduga ahluwaringe gotuga kurigan istak فبعث الله النبيين مبشرين ومنذرين ايه فهم الله نبي بيكال مسلمان بي رسول بيكال مسلمان بي ادي ايه فهم نوح عليه السلام زمان فهم بعدين ارقام قران فش ايه دي تشكو هيك تو كان فراغ এই আমালুতা সলিহ যে আল্লাহ কবুল করান আল্লাহ আমালু সলিহ ইয়ারফা এই আমালু সলিহ আল্লাহ হযরত দান কাঙ্গে বাই আমে ফকির তে সলিহ আমাল এই আল্লাহ হযরত তা দিউ একে মুরাদ কে আল্লাহ কবুল কাবুল আ এই হামা হুরিয়া চে কলিমা ইজ জওয়াব নতিজা নিকুনা ইন্নামা ইয়াতাকাব্বালু আল্লাহু মিনাল মুত্তাকিন আল্লাহ আমাকে কাবুল করাবানি তাকওয়া আর কি বায় takwawerenga kibanya kabul qur'ani allah ay qur'ani ay takwawerenga kibage sifatan hunnan ay sifatan nati hat takwawerenga nuwe takwawerenga nuwe sunnata miha khilaf wa ha hindaku takwawerenga nuwe miha kiben ikhlas tarkange lijjiya takwa khilaf ijjiya එම තක්වාවර වේවැනි මිහා කිබාග ෆුරහම ඉඛලාස් තරිකම අදි සුන්නත තබාවම් හොරජිය ඒරුන් ඒ තක්වාවර කවා එන් තක්වාගේ සරුතව තිරේග ඒවති අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුරාන් වල بيان كرة فيفاني هذه سنة كس بيان فيفاني أي سنة فريهما عمل كرة ميهايا فريهما إخلاص تري مؤمن ميها أي تقوى تقوى එහෙම කමුන් තකවාරෙන් කියන්නේ අල්ලාහ් කබූල් කරවන්නේ ඒක මානේ කි සිෆා එනයි කිවගේ පුරජියයි කබූල් කරවන්නේ මෙහර එගොතන් අඩෝෆුලන් ජෙහෙනි හගීකතුගා ඒගෙන් ෆෑදෑන් වෙච්චියා මෙහර ඒගෙන් ගෙල්ලුම වාකන් වෙච්චිය ආමරයිතුන් තහ ගෙල්ලුම් වානක ගෙන්නාක එපද අඩංගු ෆුලෑගෙන් නුවා එපද අඩංගු ෆුලෑගෙන් නුවා මෙහර හගීකතුගා මනාවෙගෙන් නිවනි වෙරිමිහාගේ මච්චන් නිකුතුන් වෙරිමිහාගේ මච්ච කුෆුරු බවාහෙන් එන කිවෙන් නොෆෙනජ්ජකා කඩිහිෆෑගෙන් මිසාරකහ කුරාමයකන් නුනිකුම වේ හංගුරාමයකන් නුනිකුම වේ එහෙනම් සග්ගු බහෙෆාල කුරුමට්ට කාවර මිහා ඛිලාෆුන් එයි මස්තනේ ඔක්කමන්නු එයි කුරික දන්න වේ කන බසෙහරි අනියාත වස්ලි බිෆා මිසාකි මා මහමද් සර්කාර එක්ක ඛිලාෆ මස්තනේ එතන් අද අද වස්ලි බඩ එමෙ රසූලුල්ලාහ් සමාදේශ කුරානේ අෆ්තලුල් ජිහාද එම්ම මතිවරි ජිහාද කි කලිමතු හක්කින් ඉන්ද සුල්තාන් ජාය අනියාවර වෙරියෙක්ගේ කුරුමතීග හග්ගු කලිමයි ෆාල කුරුම එම ඒ හග්ගු බහෙබ්බුනෝ එයි මස්තනේ දෙගණක රසූලුල්ලාහ් සමූහත බෙව්වාෆේ බොයි මීහෙක්ගේ අබුරන් එරේන අබුරන් අරාගෙන වේන හාලෙ ඒ එනගේ හග්ගුව මීහකු අදානු කොෆියා එනෙන් ඔති එනගේ අබුරන් අරාගෙන වේන කම රසූලුල්ලාහ් සමූහත බෙව්වාෆේ එමීහෙක්ගේ අබුරන් අරාගෙන උදා එනගේ අබුරා උරිහච්ච මුද්දගෙන් වාකම හදිස් වපරන්න ඒ මාදම් මාදම් කියා මීහායි ඒ මතුලුල් ගනියී මුදුල්ලුන් ظلم مطل الغني ظلم අතුග තනවස්කම් හුරේ මියෙක්ගේ හග් මියන් අදාන කරන්නේ අද මාදන් අන්නර මාදන් අන්නර මාදන් අන්නර ඒ කියන්නේ ඒ පොඩ අනියායක ඒක සබබුන් එනගේ අබුරව සුද්ධ වෙන්නේ හදිස් වකරලා එනගේ අබුරව සුද්ධ වෙන්නේ එහෙන් වීම හග්ගු බස් හග්ගු බහේ ෆාල් කර විදාන ඒක සබබුන් ෆසාදෙන් නොනිකුන්නයි ෆසාදෙන් නොනිකුන්නඤ්ඤා හග්ගු බස් ෆාල් කරුම් හුද්ද වෙන්නේ ඒ ඉල්මුල් උසූල් කවායිද ගසබවේ දරුල් මෆාසිදි මුකද්දමුන් අලා ජල්බිල් මසාලිහ් හේවකමෙන් හාසිල් කුරුම වරේ නුබෑකම ෆසාද උපදේ ෆදකම දුරු කුරුම් ඉස්කන් ඉස්කන් දෙවිගෙන් වේ ඉස්වගෙන් වේ හේවකමෙන් හාසිල් කුරුම වරේ ෆසාද එකම කුරුම් උපදේන කම දිෆා කුරුම් ඒති දුරු කුරුම් මා ඉස්කන් බොඩේ එහෙන්කම බලන්ජේනි ඒක සබබුන් ನತೀಜಾ ಬರೆಂಜಿದೆ ನತೀಜಾ ರಂಗಳ ವಾಹನಕಮ ಫೆನ್ನ ನಮಸ್ತೆ ಎನ್ನಿಗೆ ನನಗೆ ಹಗ್ಗು ಹೋದ ಮಟ್ಟಕ ಏನ ಅಡು ಫುಡಿದ ಐ ಕುರ್ವಾನ ಸಲ್ಲಾಹು ಕುರ್ವಾನಿ ಲಾ ಯುಹಿಬ್ಬುಲ್ಲಾಹುಲ್ ಜಹರ ಬಿಸ್ಸೂಇ ಇಲ್ಲಾ ಮನ್ ದುಲಿಮ್ ನುಬಾಕಮೆ ಫಾಳ ಕುರುಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಲೋಬಿವಡು ನುಗನ್ನೋ ನುಬಾಕಮೆ ಫಾಹ ಏಕ ಮಾನೆ ಕಿ ಏ ಏಕಂತ ನುಬಾಕಮೆ ಫಾಳ ಕುರುಂ ಅಲ್ಲಾಹ್ ಲೋಬಿವಡು ನುಗನ್ನೋ ಏ ಅನಿಯಾವೆರಿ ಅನಿಯಾಲಿ ಬಿಜ್ಜಮಿ ಹೆಗ್ಗೆ ದುಲುಂ ಫಿಯವೆ ಏಕ ಮಾನೆ ಕಿ ಅನಿಯಾ ಏನಲ್ಲಿ ಬಿಜ್ಜ ಏನಂಗೆ ಏಕಂ ಫಾಳ ಕುರುಂ ಅಲ್ಲಾಹ್ ವನಿ ಹುದ್ದದೆ එතිෆාල් කරමනේ අල්ලාහ් හුද්ද දෙව්වා එහෙන්ගම ෆසාදෙන් මොකදද එහෙන්ගම ඉබ්න් තේමියා සිදාලා ෆමනි හේඔකම හේඔකමකම් අමරු කුරුම් හේඔකමකම් අමරු කුරුම් එවර නුබෑකමක මගු දක්කා දෙකම ගවඤ්ඤා එහි ඔකම අමරු කුරුම කියස් මුන් කරේ අහ මුන් කර එහෙන් නුබෑකම නිදියයි මුන් කරෙන් මනාකුවා මුන්කර මනාකුරුන් යවර බොඩු මුන්කරෙන් උපදේකම ගවඤ්ඤා ඒ මුන්කර මනාකුරුන් යවර බොඩු මුන්කරෙන් උපදේකම ගවඤ්ඤා ඒ මුන්කර මනාකුරුම කියස් මුන්කරක ඒ ඉමුණ තැමෙලි දාලා එහෙන්කම නොවෑකම මනාකුරු මට්ටකා මියක තෙදුවගෙන නොවානේ ඒ තෙදුමුගේ සබබුන් යවර බොඩු මුන්කරෙන් උපදෙඤ්ඤකා යවර බොඩු මුබෑකම උපදෙඤ්ඤකා මිසාලකම මියක මි තෙදුවි කමෙන් ඉස්ලාහ කර මට්ටකා එනං බැංගේ තිමන්න මිකම තෙදුවෙජ්ජිය අදි මිදඩි වලුවා මිකන් අඩු ෆුලා ෆියා යවර බොඩු ෆසාදෙන් ෆයිදානේ එහෙම වෙජ්ජියා තෙදුව ගන්නවා නිකන් ඉස්ලාහ පුරාක යවර බොඩු නොබෑමු ෆේදාන කමන් එනම් හීවන්න කතේ දුව ගන්නවා ඒකන් තම මනා කරා ඒක වගුතු අද යන්නා ඒක ෆම් වන්නා නේ ඒක වගුතු ඒ මනා කර වේන වගුතු අද යන්නා යාමුරියච්ච හුරියච්ච හිමනේ ජමා ධාතුවේ සුරිහාච්ච ජමා ධාතුවේ චිසකියේ දිරුමන් නොආච්ච ඒ අල්ලාහ් සුබ්හානහු තාලා එයන් ඒතිදේ ඒදේ හිලයිච්ච ජමා ධාතුච්ච රසූලුල්ලාහ් සමා දේශ ප්‍රකෝණ තිබන් කලේෆාන මදාගේ භට්ට තිබන් කලේෆාන රසූල් කමා ෆනෝ කුරින් තිබන් කලේෆාන සලාම් කුරා හිලයි ඒ ඉල්මරි මිදාල වගතුක හජර අල් අස්වද් මඛලූගෙන් මුරිහාච්ච ඉන්සාන් කුරා හුරියා මලබ්බසේ අල්ලාහ් මඛලූ අල්ලාහ් කියද ගාන ගාහ කරන්නේ යකෝ හුවල්ලදි ඛලකකුම් වමා තඅමලූන් එකලාගේ තියබෑමිහුන් හෙද්ද විරස් කලාගේ අදි තියබෑමිහුන් කුරා අමල තව්ව සෙද්ද විරස් කලා එහෙන්කෝ මීහාගේ අමල තවක නතිජා යගතුන් නිකුන්න හුරියා ඉච්චස අල්ලාහ් ඒ අකීදාගේ මස්සලේ කියයි අකීදාගේ මස්සලෙන් අදි මින්වරන් ඊමාම් ගතර කිමින කමනේ ඒතිකා බෝල් කරන්නේ ඒ සබබකී ඉන්සානා කිබෑගේ අල්ලාහ් ලෙවිද්ද සිෆයිගේ සරියා ඉන්සානා කුරා අමල නිකුන්න එයි ඒනගේ එකමකන් එතුමා ඉරාදා ඉන්සානගේ ඉරාදය එනගේ එකම එකම එකමග මච්චන් එනගේ කුලදු කුලදාන එකමං එදුමා එකමග මච්චක් කුලදානක මිදේ සිෆා එනයි කිබෑගේ ගුරීම ඒ දෙ සිෆයින් අමල තන්නි කුන්නන කීනේ ඉන්සානා කමෙග්ග මච්චක් කුලදානකන් දිබිගෙන් වියස් එකමං එන නේදේ කමග වඤ්ඤක එකමං එන කිබෑ කොන්නන කුන්නානේ අති ඉන්සානා කමකන් එදුනස් එකං කුරුමුග කුලදානකන් එන කිබෑගේ නැතිජ්ජක එකමං එන කිබෑ කොන්නන කුන්නානේ ඒක මේ දෙසිෆා ජමාවෙන් ඉන්සානා කිබෑන් අමලුනි කුන්නනි ඒ දෙසිෆා ඉන්සානා කිබෑගේ ලෙවි ෆරාතකි අල්ලා එන්කම සබබුගේ වෙරි ෆරාන් එයි සබබුගේ සබබුන් උපදේ එච්චීව සෙද්දේ ෆරා එබහි මුසබ්බ සබබු හෙද්දේ ෆරා මිසක් අලිෆාන් එයි අල්ලාහම කලු අලිෆානුගේ ලෙවි එන්දුමුගේ බහාර එයි මුසබ්බ එන්න සබබකි අලිෆාන් එන්දුමුගේ සබබකි අලිෆාන් අඳාගෙන් දියුමකි අලිෆානුගේ මුසබ්බබ එන්කම සබබු හෙද්දේ ෆරාන් එයි මුසබ්බබු සෙද්දේ ෆරාන් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා අලිෆානුගේ අලි එන්දුමුගේ බාර නුලෙව්විනම කණේදිස් ඒක දලීල හිකබෑ දලීල කි ඉබ්‍රාහිම්ගේ ෆානු සෙල්ලාලුනි අලිෆාන එකමක ඉබ්‍රාහිම් ෆාන අදාගෙන නොදියා කොබ මානේකි මානේකි අල්ලාහ් ලව්වාෆ එවනි ඒක බාර එහෙම අලිෆාන්ගේ ذاتුගේ චං අන්දෙන්නුලා අලිෆාන හල්ලෝ දෙවි බාරෙන් එයි අන්දාලමුගේ බාර ඒක සවමුගේ අන්දන් අන්දාගෙන මෙහාගේ අපි වර සීදා වාංජිය ehur hiachaka de terege gotam mihaga aqida hunna jene balita kale hego aqida hunna jene gotam bali ege zata huga yakun gaya kanara ege allah levvi zariyan ege zariyan allah e mihamu gaya e arba ehnun nama nunnar je sabit wana e goani goana gani gaen gaen araba je ke gaen gaen araba je ke emme ge hitu gasman ne bali zata huga gaen gaen arani ennu එහෙම වෙච්ච නම් හුරි හැම නකීවකම වකිමිහකු දෝ කොස්ස වකිමිහව ගෑ ආරම්භ එම්මෙන් ගෑ නරිය බයෝ ගෑ හරන්න බෑ ඇති වෙන සලාමත Emeke bayinge miha kuisara fiya bayinge adi mimi hena nu kamwa. Yaro e Allah e aqida miha ke setuwan jihana wal sida wanji. shirku way shirku අදායක නරත හරාන් කමෙන් එමි උම්මතුක සූරා හෙම සූරා හෙද්ම කීමි උම්මතුක හරාන් කමෙන් එතන් එතන් හදීස් වලග අල්ලාහ මනා කරව රසූලුල්ලාහ සමනා කරව ෆන ගියාමෙත් දෝක එම්මෙ ගදෆද අසාබ් ලිබෙ මියුන් ගතරේ හිමනේ මිහෙන් සූරා හදාන සූරා කුරාන කුරීග උම්මත තව ගොහුද්ද බයක් හඳ තමි උම්මත කුද්දෙන්න මිසාලක ආදම අලිස්ලාම්ගේ උම්මතුක ඉහතරාම්ගේ සජිද කරුම් එක කොන එකම් හුද්දා යූසුෆ් අලිස්ලාම්ගේ උම්මත හැමෙන් හුද්දා ඒක ෆොමනා කරව ඉහතරාම සජ්ජ ආදම අලිස්සලාමගේ ශරියතුග හුද්ද එබ්බඩ ෆාදී මිහු කාවෙනකො එකම කෝයක ෆාකු මුද්දන් මෙහර ඒ උම්මතුග සූර හෙදුම් හුද්ද එහෙන්නම මේ උම්මතුග හරා මේ උම්මතුග හරා මේ කාරකම කොක් ගන්නවා නේ හැම ෂේ හුග කන්තත්ත ෂේ හුග